ඒ සිහි කරන්නේ ඔවුන් පිළිබඳ නෙවෙයි. ඔවුන් කරන මේ පිනේ තියෙන වටිනාකම පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුලින්ම උගන්වන ඊ타ම වටිනා කියන ಗುಣධර්මයක් පරිත්‍යාගවන්ත බව ත්‍යාගවන්ත බව කියලා කියන්නේ මේ ත්‍යාගයන් අතර පරිත්‍යාගයන් අතර එමත් නැත්නම් දානයන් අතර අග්‍රම දාණය කියලා උන්වහන්සේ වදාලේ ධර්ම දාණය. ඊට වඩා අග්‍ර වූ තවත් දානයක් ලෝක ධාතුවේ නැහැ. පුදුමාකාර ලස්සන උපමාවකින් ඒ ਸਰවඥයන් වහන්සේ ධර්ම දාණය පැහැදිලි කරලා දුන්නේ. උන්වහන්සේ කියනවා යම් කෙනෙක් මුළු පොළොවම සමතලා කරනවා. කඳු හෙල් බෑවුන් නැතුව උපමාවට ගත්තේ බෙරෑසක් වගේ කියලා හරියටම සමතලා කරනවා. ඊට බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා සිවුරෙන් සිවුර ගෑවෙන්න ඒ කියන්නේ එක ළඟ එක ළඟ වාඩි කරනවා මේ මුළු පෘථුවියම පිරෙන්න. එහෙන් වාඩි කරලා ලෝකේ ආහාර අතර ප්‍රණීතම ආහාර කියලා manuss ලෝකේ සලකන්නේ චතුමදුර. චතුමදුර ආහාර පාත්‍ර පුරවලා මේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් වෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පූජා කරනවා. එහෙම පූජා කළා ඉවර වෙලා උන්වහන්සේලාට කෙසෙල් ගොබ වැනි ඊ타ම මදසිලිටු කසේ සලු වලින් ඉහළම රෙදි වලින් සකස් කරපු සිවුරු පූජා කරන මේ කෝටි ගාණක් මේ උතුමන්ට මහෝත්තමයන්ට එහෙම කරන්න බෑ කවුරු හරි කළොත් එයාට ලැබෙන පින මෙච්චරයි කියලා කියලා නිම කරන්න බෑ තථාගතයන් වහන්සේ වදාලා එයා යම් පිනක් ලබනවා ඊට වඩා පිනක් සිව්පද ගාතාවක් කියලා ඒකේ අර්ථය තෝරා දීමෙන් ලැබෙනවා කියලා. සිව්පද ගාතාවක් කියලා අර්ථය තෝරා දෙන්නේ නැතත් තමන් ධර්ම දේශනාවක දායකත්වයේ දරලා ධර්ම දේශනාවක් තමන්ගේ වියදමෙන් තමන්ගේ ශ්‍රමයෙන් කරනවා නම් ඒ කෙනා ලබනවා අර කියපු මහා දාණයට වඩා මහ පිනක් ඊළඟට තව උපමාවක් දේශනා කළා මහා පොළොවේ ප්‍රාසාදයක් ඉදි කරනවා. මේක ඉදි කරන්න ගන්නේ මණික් වර්ග විතරක්මයි. මණික් වර්ග හතක් ගන්න මණික් සත්‍රුවන් ගන්නවා. සත්‍රුවන් වලින් මේ ප්‍රාසාදය හදනවා. බ්‍රහ්ම ලෝකය තරම් උසට අපිට හිතන්නවත් බැරි තරම් යොදුන් ගානක් කිලෝමීටර් ගානක් උසට හදලා හිටන් සම්බුද්ධ ශාසනයට මේ ප්‍රාසාදය පූජා කරනවා එයා එතකොට ලබන පින මෙපමණයි කියලා කියන්න බෑ. ඉතින් ඒ කෙනාටත් වඩා පිනක් මේ ධර්ම දාණය සිදු කරන පින්වතුන් ලබන බව සද්ධර්මයේ සඳහන් වෙනවා. ඔබ මේ පෙළ ගැසෙන්නේ මේ පේවිලා වාඩි වෙලා ඉන්නේ මේ ශ්‍රී ලංකා දීපයට විතරක් නෙමෙයි මුළු ලෝකයටම මේ මොහොතේ මේ ෂණයෙහි මේ වෙලාවෙම ලස්ස සංඛ්‍යාත පිරිසකට සද්ධර්ම දාණය ලබා දෙන්න. ඔබලා මේ සිදු කරන්නේ මහානීය කුසලයක්, අග්‍රගණ්‍ය වූ පිනක්. මේ පින ගැන හිත හිතා සතුටටපත් වෙන්න, සැනසීමටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මහාන සියලු සදැහැති ශ්‍රාවක පිරිස සැබවින්ම අද මෙහි දායකත්වයේ දරන සදැහැතියන්ට පින් අනුමෝදන් කළ යුතුයමයි. මොකද මොවුන් නිසා තමයි ඔබ මේ මොහොතේ මේ වෙලාවේ මේ බණපදයක් අහගන්නේ. ඉතින් ඒක නිසා ඒ සදැහැතියන්ට ඔබත් පින් අනුමෝදන් කරන්න ඕනේ. අපෙත් මේ අවස්ථාවේ සිහිපත් කළා පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ අද දවසේ මෙහි ප්‍රධාන දායකත්වයේ දරන්නේ හෙයියන්තොඩුව උදාර හાર્ඩ්වෙයාර් සහ සිංහ සාජය ජ්‍යොතිෂ කාර්යාලයේ අධිපති කේ.ඩී. ලක්ෂ්මන් රෝහිත ජයසිංහ මහත්මයා ඒ වගේම නන්දනී පුෂ්පකාන්ති මහත්මිය චන්ද්‍රා පත්මිල් මහ පත්මිනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙහි දායකත්වය දරමින් අර පෙර සඳහන් කළ මහානීය වූ අග්‍රගණ්‍ය වූ කියා නිම කළ නොහැක්කා වූ ධර්ම දානමය කුසලය සිදු කර ගන්න බව අපි සාසන දයාවෙන් කාරුණිකව සිහිපත් කරනු ලබනවා. ඒ වගේම අද දවසේ සූත්‍ර සජ්ජායනා කිරීම ආදී කටයුතු වලට සහභාගී වෙච්ච දායකත්වයේ දරපු තවත් පිරිසක් වෙන උදෑසන කාල සූත්‍ර සජ්ජායනා කිරීම ආදියට ඒ තමයි නොම්බර පහ සම්පත් මාවත ගොඩිගමුව මහරගම කියන ලිපිනේ පදිංචි KSJ කටුගම්පොළ මෙනවිය විසින් ඇගේ උපන්දිනය සිහිපත් කරමින් මෙහි දායකත්වය දරලා තියෙන උදෑසන සූත්‍ර සජ්ජායනාදීෙහි සූත්‍ර ධර්මදේශනාදී මේ පින්වත් පිරිස දෙපිරිසම මහානීය පිනක් උදාරතර පිනක් මේ මොහොතේ මේ වෙලාවේ රැස් කරගන්නේ. ඉතින් ඒ ගැන හිතලා ඇත්තටම සතුටු වෙන්න. අදට નિયમિત සූත්‍ර දේශනාව තියෙන්නේ මහා අස්සපුර සූත්‍ර දේශනාව. අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ දින කීපයකට ඉස්සෙල්ලා සිහිපත් කරන්න යෙදුනා උන්වහන්සේ ධර්ම දේශනාවක් කළා මහා තණ්හා සංකය සූත්‍රයෙන් එහි කොටසක් විතරයි කියන්න පුළුවන් උනේ ඊටාම දීර්ඝ දේශනාවක් පැයකදී දේශනා කළ ඉවර කරන්න බෑ පොත බලාගෙන කිව්වත් විනාඩි 58ක් විතර කියන්න ඕනි වේගෙන් පිරිත් කියන වගේ කිව්වත්. ඉතින් කොහොමද එච්චර දිග දේශනාවක් පැයකදී විස්තර කරලා දෙන්නේ? ඉතින් ඒක නිසා උන්වහන්සේ සිහිපත් කිරීමක් කළා අපිට ධර්ම දේශනාවේදී මේ මහා තණ්හා සංකේ සූත්‍රයේ සෙසු කොටස බොහෝ සෙයින් වටිනහන්දා ඒ ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා. මේ මහා තණ්හා සංකය සූත්‍රය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාම මහා විහාරස්ථානයේ වැඩ සිටින කාලේ සාති කියලා භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවගේ හිත තුළ මහා පුදුම විදිහේ මිත්‍යා දෘෂ්ටියක් හටගත්තා. ඒ භික්ෂුව කියන්න පටන් ගත්තා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා උන්වහන්සේගෙන් දැන ඉගෙන ගත්තා කියලා විඥානයක් තියෙනවා. ඒ විඥානය භවයෙන් භවයට යනවා කියලා. මේ භවයෙන් භවයට යන සසර සැරිසරන හැසිරෙන මේ විඥානය වෙන එකක් නෙවෙයි කියලා ඒ භික්ෂුව කියනවා. මේ විඥානය වෙන එකක් නෙවෙයි. එච්චරයි කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාට මේක අහන්න ලැබුණා. මුන්නවහන්සේ එක්කගෙන ආව භික්ෂුන් වහන්සේලා අතරට එක්කන් ඇවිල්ලා කිව්වා ආයුස්මස් සාතේ ඔහොම කියන්න එපා. ඔය බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් නෙමෙයි. ඔය බුදුරජාණන් වහන්සේ ඉක්මවා කීමක්. බුදුරජාණන් වහන්සේ නොකියපු දෙයක් කියන එක නුසුදුසුයි. ඉක්මවා කියන එක නුසුදුසුයි. ඔහොම බුදුරජාණන් වහන්සේ කියලා නෑනේ. මරණින් පස්සේ ජීවිතෙන් ජීවිතයට යන විඥානයක් තියෙයි කියලා. උන්වහන්සේ කිව්වේ විඥාණය පටිච්ච සමුප්පන්නයි කියලා. ඒ කියන්නේ හේතුවක් ඇතුව හටගත්තා. ඒ හේතුව නැතිවීමෙන් නැති වෙනවා කියලා නේද බුදුරජාණන් වහන්සේ කිව්වේ කියලා අවවාද කළා. මේ භික්ෂුව පිළිගත්තේ නැහැ. තුන් සැරයක් දක්වාම අවවාද කළා. ඒත් පිළිගත්තේ නැහැ. භික්ෂූන් වහන්සලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විස්තරය කිව්වා. උන්වහන්සේ සාති භික්ෂුව වහාම කැඳෙව්වා එතනට භික්ෂුවක් ලවා. කැඳවලා හිටන් අහනවා සාති ඔබ ඇත්තද කියනවා කියන්නේ ජීවිතෙන් ජීවිතයට යන සසර සැරිසරන හැසිරෙන විඥානයක් තියෙනවයි කියලා. දැන් අපේ සාමාන්‍ය මිනිස්සුන්වත් හිතන්නේ එහෙමයි. මිනිස්සුන් හිතන්නේ මැරුණට පස්සේ කය ඉවරයි, කුණු වෙලා යනවා, මැරෙනවා, හිත ඊළඟ ජීවිතයට යනවා කියලා. මේ සාත භික්ෂුව කියන්නේත් ඒකයි මැරුණාට පස්සේ හිත ඊළඟ ජීවිතයට යනවලු. ඊයස් ඒක මැරුණාන් ඒක අයතහැරලා ඊළඟ ජීවිතයට යනවලු. මේ සංසාරේ සැරිසරන විඥානයක් තියෙනවලු හිතක් තියෙනවලු කියලා. ඉතින් බුදුරජාණන්සේ එහෙම කියනවද? සාති භික්ෂුවක ඔව් බුදුරජාණන් වහන්සේ මම කියනවා. උන්වහන්සේ ඔබට මම ඔබට මතකද මම කාට හරි එහෙම කියලා තියෙනවා. සාති භික්ෂුව බිම බලාගෙන කරබාගෙන හිටියා උත්තර දී ගන්න බැරුව. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දිහා බැලුවා. මහණෙනි මේ සාති භික්ෂුව කියනවා ජීවිතෙන් ජීවිතයට යන විඥානයක් හිතක් තියෙනවා කියලා මම කාට හරි දේශනා කළා තියෙනවා කියලා ඔබලාට මතකයක් තියෙයිද එහෙම? උන්වහන්සේලක වාග්්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ එහෙම දේශනා කළා කියලා මතක නැහැ. ඔබ වහන්සේ දේශනා කළා තියෙන්නේ විඥාණය පටිච්ච සමුප්පන්නයි කියලා. හේතුවකින් හටගත්ත දෙයක් කියලා. එහෙම නැතු මේ විදිහට දේශනාවක් ඔබ වහන්සේ කරලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා. උන්වහන්සේ භික්ෂූන්ට බොහෝ සෙයින් ප්‍රශංසා කළා. ප්‍රශංසා කරලා සාති භික්ෂුවට නිග්‍රහ කරලා තථාගතයන් වහන්සේ විඥාණය පිළිබඳව බොහෝම ලස්සන ප්‍රකාශයක් කරන්නට යෙදුනා. ඔන්න ඔය ප්‍රකාශය දක්වා අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අහස් ගඟ කඩා හැලෙන්නාසේ මధుර මනෝහර ධර්ම දේශනාවක් එදා කළා. මේ කෙටියෙන් සිහිපත් කරපු කාරණා ටික ගැන. එතෙන් සිට තමයි මම පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ ඊළඟට මේ විඥාණය ගැන කියනවා උන්වහන්සේ කියන පච්චයන් පටිච්ච uppajjati විඥානං උන්වහන්සේ කියන විඥාණය හේතුවක් ඇතුවයි උපදින්නේ විඥාණය කියන්නේ සිත සිත උපදින්නේ හේතුවක් ඇතුව මම සිත කියන්නේ කුමක්ද කියලා තව කෙටියෙන් කියන්නම් සිත කියන්නේ දැන ගැනීම. දැන් අපේ කකුල රිදෙනවා කියලා හිතනද? කකුල රිදෙනවා කියලා දැනෙනවනේ අපිට. ඒ දැනෙන එක තමයි හිත කියලා කියන්නේ. ළමෙක් දිහා බලනකොට ළමෙක් කියලා දැනෙන එක හිත. පුටුවක් දිහා බලනකොට පුටුවක් කියලා දැනෙනවා ඒක හිත. ගහක් දිහා බලනකොට ගහක් කියන දැනීම තියෙනවා ඒක තමයි අපි තුල තියෙන හිත. අන්න මේ දැනීමට සිත කියන්නේ. උන්වහන්සේ වදාලා මේ සිත මේ දැනීම හේතුවක් ඇතුවයි උපදින්නේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා තව ලස්සන දෙයක් තේන තේනේව සංඛං ගච්ඡති. යම්කිසි හේතුවක් නිසා නම් උපදින්නේ ඒ හේතුව මුල් කරගෙන ඒ හේතුවේ නමින්ම මේ විඥාණය හඳුන්වනවා කියලා උන්වහන්සේ වදාලා. හේතු වෙච්ච දේ මුල් කරගෙන හේතුවේ නමින්ම විඥාණය හඳුන්වනවා කියලා උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ ඊළඟට කියනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං ඇසත් රූපයත් නිසා ඇසේ විඥාණය හටගන්නවා. ඇසත් රූපයක් නිසා ඇසේ විඥාණය හටගන්නවා කියන්නේ ඇසේ සිතක් පහළ වීමට බලපාන කාරණාවක් තියෙනවා. කාරණා දෙකක් තියෙනවා. එක ඇහැ. ඇහැක් කිව්වට නිකම්ම ඇහැක් වෙන්න බෑ. කියලා තියෙනවා අබින්නම් හෝති කියලා. නොබින්දුණු ඇහැක් වෙන්න ඕනේ. කියන්නේ හොඳට පේන ඇහැක් වෙන්න ඕනේ. හිතක් හට ගන්නෑ නැතුව පේන්නේ නැත්තම් ඇහැ. ඇහැ පේන්න ඕනේ. ඊළඟට රූපයක් තියෙන්න ඕනේ. ඇහැකුත් තියෙනවා නම් රූපත් තියෙනවා නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් අපිට රූප දැනගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැයිද? පුළුවන්. බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා සමහර අය ඉන්න බාගෙට ඇස් අරගෙන නිදාගෙන ඉන්න අය. දවල්ට එහෙම. ඉතින් රූප යාලා ඉස්සරහා තියෙනවා. මොකද මේ ගේ ඇතුලේ තියෙන බිත්ති හතර ආරෝමය මොකවත් මෙයාට නොපෙනී අයින් වෙන්නේ නැහනේ. බාගෙට ඇහැරලා තිබ්බත් දැන් අපි දැන් බාගෙට ඇහැරලා බලුවොත් පේනවනේ තියෙනව දැනගන්න පුළුවන්නේ. ඇහැක් තියෙනවා රූපක් තියෙනවා. ඒ වුණාට මතකද හීනෙන් බලබලා හිටි රූප ටික මේ වටපිට තියෙන බලබලා හිටිය මතකයිද? එතනින් කවුරු ගියා කියලා මතකද? නෑ. එහෙනම් ඇහත් තිබ්බට රූප තිබ්බට ඇසේ විඥානයක් හිතක් දැනීමක් ඇති වෙන්නේ නෑ. ඒකට තියෙන්න ඕනේ තව කාරණා දෙකක්. එකක් තමයි ආලෝකය තියෙන්න ඕනේ මේ රූපේ දකින්න පුළුවන් වෙන විදිහට. ආලෝකය ඊළඟට රූපයට අපේ සිත අවධානය යොමු වෙන්න ඕනේ. යොමුනොත් තමයි දකින්නේ. අපිම හතර දෙනෙක් එක්ක අපි කතා කර කර ඉන්නවා. මෙතනින් කවුරුනි මිනිස්සෙක් යනවා. දෙන්නෙකුට යාව අවධානයට යොමු වෙනවා. අනික් කෙනා දකින්නේ කතා වෙන කල්පනාවක් පිට වෙන කතාවක් පිට යයින්නේ. දැකපු නැති කෙනා කියන්නේ කොයි වෙලේද ගියේ මන් දැක්කේ නෑනේ. ගියා නම් මාත් දකින්න එපා. නමුත් ඇත්තටම ගිහිල්ලා ඇහත් තිබුණ රූපෙත් තිබ්බා. ඒ වුණාට යාගේ අවධානය යොමුුනේ නෑ රූපේ වෙතට. එහෙනම් විඥානයක් හටගන්න ඇහැ තියෙන්න ඕනි, රූපය තියෙන්න ඕනි. රූපයට අවධානය යොමු වෙන්න ඕනි, සිත යොමු වෙන්න ඕනි. ඒ සිත යොමු වීම, අවධානය යොමු වීම හඳුන්වනවා මානසිකාරය කියලා ධර්මයේ. මේ අවධානයට යොමු වීම, සිත යොමු වීම හඳුන්වන්නේ මානසිකාරය කියන වචනයෙන්. එහෙනම් ඇසත් රූපයත් කියන මේ දෙක එකට සම්බන්ධ කරන්නේ මානසිකාරය නැත්නම් අවධානය කියන මේ කාරණාව තුලින් ඊට පස්සේ තමයි රූපයක් කියන දැනීම විඥාණය හට ගැනීම සිදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තථාගත ධර්මය තුල පැහැදිලි කරලා උගන්වලා තියෙනවා. ඉතින් දැන් බලන්න මේ විඥාණය හටගත්තේ ඇහැ මුල් වෙලානේ ඒක නිසා ඒ විඥාණයට නමක් තිබ්බා. අර ඉස්සෙල්ලා යමක් හේතුවෙන් හටගන්නවා ඒ හේතුවේ නමින්ම ඒ විඥාණය හඳුන්වනවා කියලා. ඉතින් මේකෙදිත් නමක් තිබ්බා ඒ විඥාණයට. ඒ විඥාණයට තබූ නම තමයි ඇසේ නමින් ඒ විඥානේ නම් කළා චක්කු විඥාණය කියලා. චක්කු කියන්නේ ඇස. ඇස මුල් වෙලා හටගත්ත හන්දා චක්කු විඥාණය කියලා ඒ විඥාණයට නමක් ලැබුවා pāli වචනයක්. ඒකට සරල තේරුමක් ඇසේ පහළවන සිත, ඇහැ මුල් වෙලා හටගත්ත සිත. ඊළඟට කනයි ශබ්දයයි නිසා සෝත විඥාණය හට ගන්නවා. ඒකටත් අර කිව්වා වගේ ඇහෙන කනක් තියෙන්න ඕනේ. ශබ්ද තියෙන්න ඕනේ. කනයි ශබ්දයි තිබ්බට සෝත විඥාණය හටගන්නේ නැහැ හැබැයි. දැන් අපි නිදිනකොට කන්වල ඇබ ගහගෙන ඇඟිලි ගහගෙන හරි කිරිල්ල මූඩි පුළුන් වගේ දෙයක් කිර කරගෙන නිදා ගන්න නැහනේ කන් දෙක මේ තියෙන විදිහටම තියෙනවා. අපි නිදිනේ පවුනේ කියලා ඔක්කොම ශබ්ද ටික ලෝකේ නැවතින්නේ නැහනේ. ශබ්ද ටිකත් එහෙම්මම තියෙනවා. ඒ වුණාට අපේ අවධානය මේ නිින්ද ගිහින් තියෙන වෙලාවේ අවධානයේ ශබ්ද වෙතට යොමු වෙන්නේ නැහැ. මානසිකාරයක් යොමු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා නිදාගත්ත වෙලාවේ අපිට ඒ ශබ්ද ටික ඇහෙන්නේ නැහැ. නිදාගත්ත වෙලාවක් ඕන්නේ මේ වෙන වැඩක ඉන්න වෙලාවට උනත් සමහර විට Taman ළඟ ඉන්න කෙනාට ඇහිච්ච දේ අනික් කෙනාට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද හේතුව කන තියෙනවා, ශබ්දය තියෙනවා, ඒ වුණාට මානසිකාරය නැහැ. ඒකයි හේතුව. එහෙනම් කනත් ශබ්දයක් දෙක එකට සම්බන්ධ කරන්නේ මානසිකාරයෙන්. කනයි ශබ්දයයි නිසා හටගන්න විඥාණයට කියනවා සෝත විඥාණය කනේ පහළවන සිත කියලා. ඊළඟට නාසයයි ගඳ සුවඳයි නිසා හටගන්න සිත ඝාන විඥානය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ නාසයෙන් ගඳ සුවඳ දැන ගැනීම. එතනත් මානසිකාරයෙන් තමයි නාසයයි ගඳ සුවඳයි සම්බන්ධ කරන්නේ. ඊළඟට කෑම අනුභව කරනකොට එහෙම අපිට දැනෙනවා තිත්ත රස දෙයක් නම් තිත්ත රසයි. ලුණු මදි නම් අපි කියන්නේ මේවට ලුණු දාලා නැහැ හරියට කියලා ලුණු රස නැහැ. කර රසයි, ඇඹුල් රසයි. මේ වගේ රස දැනෙනවා අපේ දිවට. ඒ රසය දැන ගැනීම හඳුන්වනවා ජීවහා විඥාණය දිවේ පහළවන සිත කියලා. කයට පහසක් ලැබෙනකොටම අපි ඒ පහස හඳුනා ගන්නවා. පහස හඳුනා ගැනීමට කියන්නේ කාය විඥාණය කියලා. කාය විඥාණය පහස හඳුනා ගැනීම පහස දැන ගැනීම කියලා කියන්නේ පහස දැන ගැනීම කියනවා කාය විඥාණය කයින් පහස දැන ගැනීම කියන එක තමයි කාය විඥාණය ඔබ අහලා ඇති මම හිතන්නේ සතර මහා ධාතු කියලා වචන ටිකක් අහලා තියෙනව නේද ඔව් මොනවද ඒ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ තද ගතිය. ආපෝ කියන්නේ වැగిරෙන ජලය බඳු ස්වභාවය. තේජෝ කියන්නේ උෂ්ණත්වය සහ සිසිල් බව. වායෝ කියන්නේ සුළඟ. මේ සතර මහා ධාතු වලින් කයට ස්පර්ශ වෙන්නේ ධාතු තුනක් විතරයි. ධාතු තුනක් විතරයි ස්පර්ශ වෙන්නේ. මෙහෙම හිතලා බලන්න ඔන්න අපි වතුරකට අත දානවා වේගෙන් ගලාගෙන යන වතුර පාරකට. අත දාලා අත උඩහටම තෙරපනවා. උඩට අරගෙන යනවා රැල්ල උඩට වතුර දිගේ. අරගෙන යනකොට අපි අත දාලා තියෙන ආපෝ ධාතුවට වතුර කියන්නේ ආපෝ ධාතුවනේ අධිකව තියෙන්නේ. අනිත් ධාතු තිබ්බට අධිකව තියෙන ආපෝ ධාතුව. ඒ වුණාට බලන්න අපිට දැනෙනවද කියලා ආපෝ ධාතුව අත උඩට ඔහොම අරගෙන යනකොට අපිට තද ගතියක්, තෙරපීමක් දැනෙනවා. ඒ දැනෙන්නේ පටවි ධාතුව. වතුර සීතලද උණුසුම්ද කියලා දැනෙනවා. අත දාපු හැටියේ මොකක් ධාතුව තේජෝ ධාතුව ඊළඟට අපිට අත චලණය වීමක් වතුරේ චලණය වීමක් තේ කියලා දැනෙනවා වායෝ ධාතුව අත දාගෙන මින්නේ ආපෝ ධාතුවට දැනෙන්නේ නැහැ උනාට ආපෝ ධාතුව කයේ ස්පර්ශයේ හැටියට අපිට දැනෙන්නේ පඨවි ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි කියන තුන. එක ධර්ම විශේෂයෙන් විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා කයෙන් මේ පහස දැන ගැනීමට කියනවා කාය විඥාණය. කයින් පහස දැන ගැනීම සිංහලෙන්. ඊළඟට මනසෙන් සිතුවිලි අරමුණු දැන ගන්නවා. මනසෙන් සිතුවිලි අරමුණු දැනගන්න කාරණා දෙකක් ඕනේ. මනසයි සිතුවිලි යෝනේ. මනසයි සිතුවිලි නිසා මනෝවිඤ්ඤාණය හට ගන්නවා. එතන විශේෂයෙන් මනස කියලා බුදුරජාණන් වහන්සේ මනස කියන වචනේ තැන් ගානක විස්තර කරනවා. එක සූත්‍රයක කියනවා මනස කියලා යමකට කියයිද සිත කියා යමකට කියයිද විඥාණය කියා යමකට කියයිද එහෙම කියලා උන්වහන්සේ මේ මනස සිත විඥාණය කියන වචන තුන එකම අර්ථයකින් විස්තර කරලා දීලා තිනවා මේ එකම දෙයක් ගැන කියන්නේ කියලා නමුත් මේ ආයතන 6 විස්තර කිරීමේදී මනස කියන වචනේ භාවිතා කරන්නේ හෘද වස්තු රූපයට. මොකද බුදුදහමේ අනුව හදවත තුල අඩපතක් තරම් පතක් කියන්නේ මෙහෙම අත් දෙකකින් එකක් අඩපතක් තරම් ලේ ධාතු ඇසුරු කරගෙන තමයි සිතුවිලි හටගන්න බව සර්වඥයන් වහන්සේ දේශනා කළේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මොලෙන් තමයි ඔක්කොම sannivedana දෙන්නේ මොලේ තමයි සිතුවිලි හටගන්න කියලා. ඒ අපේ සාමාන්‍ය දැනුම දැනට සොයාගෙන තියෙන මට්ටම තරම භෞතික විද්‍යාව ගිය තැන. නමුත් තථාගතයන් වහන්සේ වදාලේ මේක හදවත තුල හට ගන්නවා කියලා. උන්වහන්සේ වදාලා විතරක් නෙමෙයි තමන්ගේ ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නා ඔබලා චතුත්ථ ධානය දක්වා සමතය පුරුදු කරන්න. ඊට පස්සේ කසින භාවනා වඩන්න. වඩලා හිටන් ඒ කසින ආලෝකය වෙන කෙනෙක්ගේ හදවතට යොමු කරන්න. එතකොට ඔවුන්ගේ සිත් දකින්න කල්පනා කරන්න. එතකොට අඩපතක් තරම් ලේ ධාතු ඇසුරු කරගෙන ඔවුන් හිතන සිතුවිලි හටගන්න හැටි ඔබට පේන්න පටන් ගන්නවා කියලා. බලන ශ්‍රාවකයෝ කී දෙනෙක් එහෙම කළාද? අදටත් ලෝකේ ලංකාව තුලත් ලෝකේ තුලත් අදටත් වැඩ ඉන්නවා. එහෙම තමන්ගේ කසිනාලෝකය යොමු කරලා එයා ඒ මොහොතේ හිතන කල්පනා කරන දේ කියන්න පුළුවන් කෙනෙක් අය. ඉතින් එහෙනම් එයාලා මේක කියන්නේ කොහොමද? ඒකෙන්ම අපිට තේරෙනවා එහෙනම් හදවත තුල තමයි සිතුවිලි හටගන්නේ. මොකද ඒක ප්‍රායෝගික වූ අත්දැකීමක්. මේක මේ භෞතිකමය ක්‍රියාකාරීත්වයක් මොළය තුල සිදු වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ භෞතික ක්‍රියාකාරීත්වය තමයි භෞතික උපකරණ වලට අහු වෙන්නේ. මේ ආධ්‍යාත්මික උදයක් සිත කියලා කියන්නේ ඒක මේ උපකරණ වලින් කැමරා වලින් ඊට වඩා දියුණු කරපු දේවල් වලින් දකින්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මනස කියලා මේ ආයතන හය කතාවේදී හෘද වස්තු රූපය ගන්නවා. අරමුණු කියලා ගන්නේ ධම්ම කියලා ගන්නේ සිතුවිලි ටික. ධම්ම කියලා සිතුවිලි හඳුන්වනවා. අර මනසෙන් මේ අරමුණු දැනගන්න ස්වභාවය මනස තුලම තියෙන අරමුණක් දැනගන්න ස්වභාවය. ඒ දැනගන්න ස්වභාවයට විඥාණය කියලා කියනු ලබනවා. තව සූත්‍රයක කියනවා අරමුණු ගන්න ස්වභාවය මනස අරමුණු දැනගන්න ස්වභාවය විඥාණය කියලා. ඉතින් කෙසේ නමුත් මනසෙන් අරමුණු දැන ගැනීම තමයි මනසේ පහළවන සිත. ඒ සිත මනස මුල් වෙලා හට ගන්න හන්දා පහළ වෙන හන්දා මනස කියන නමින් මේ හැඳින්නුවා මනෝ විඥාණය කියලා. බුදුරජාණන් වහන්සේ ඔතන ඔන්නෝම මහන්නේ විඥාන හයක් තියෙනවා. ඒ හය හටගන්නේ කාරණා හයක් මුල් කරගෙන. හටගන්න හේතු වෙච්ච කාරණාව මුල් කරලා ඒ හයට නම් තැබුවා. ඇහි හටගන්නකොට ඇසේ විඥානය චක්කු විඥාන කිව්වා. කනේ හටගන්නකොට කනේ විඥානය නැත්තම් සෝත විඥාන කිව්වා. නාසය හට ගන්නකොට පාලියෙන් කිව්වා ගාහන විඥාණය. දිවේ හට ගන්නකොට જીවහා විඥාණය. කයේ හට ගන්නකොට කාය විඥාණය. මනසේ හිත පහළ වෙනකොට මනෝවිඤ්ඤාණය කියලා කිව්වා. ඊළඟට උන්වහන්සේ පුදුමාකාර ලස්සන උපමාවක් දේශනා කළා. උපමාව අහනකොටම තේරෙනවා මේ පෙර සඳහන් කළ කාරණාව කෙබඳුද කියලා. ඊටාම සරලයි. පුංචි ළමයකට උනත් තේරෙනවා. එච්චර සරල උපමාවක්. උන්වහන්සේ කියනවා ගින්දර දැවෙනවා. ඒ කියන්නේ ගින්දර ඇවිලෙනවා. ගින්දර ඇවිලෙන්නේ යම් හේතුවක් මුල් කරගෙන නිකම්ම ගින්දරක් අට ගන්නෑ. ඉතින් ගින්දර ඇවිලෙන්න ගින්දර දැවෙන්න යමක් හේතු වෙනවද යමක් උපකාර වෙනවද ඒ දේ මුල් කරගෙන ගින්දරට නම තබනු ලැබේ කියලා. උපමාවට උන්වහන්සේ දක්වලා තියෙනවා කට්ටංච පටිච්ච අග්ගි ජලති කට්ටග්ගි තේව සංඛං ගච්ඡති කියලා. දර නිසා ගින්දර දැවෙනවා. මිනිස්සු කියනලු දර ගින්න කියලා එකට. අපි කියන්නේ දර ගොඩක් ඇවිලෙනවා කියලා. ඇවිලෙනවා මොකක් හරි ඇවිලෙනවා කියලා අපි බලන්න යනවා. කියනවා පුතේ ගිහිල්ලා බලලෙන්න මොකද්ද ඔය ගිනි ගන්නවත් කියලා. බලලා ඇවිල්ලා කියනවා අම්මේ දර ගොඩක් ඇවිලෙන්නේ. අන්න බලන්න දර ඇවිලෙනකොට මිනිස්සු කියන්නේ දර ගින්න කියලා එකට කියනවා. ඇවිලෙන දේ මුල් කරගෙන නම දානවා. ඊළඟට කියනවා සකලිකංච පටිච්ච අග්ගි ජලති ඊළඟට කියන පොඩි කෝටු කෑලි මුල් වෙලා පුංචි පුංචි පතුරු කෑලි කෝටු කෑලි මුල් වෙලා ගින්දරක් ඇවිලෙන්න පටන් ගන්නවා. මේ පොඩි පොඩි පතුරු කෑලි කෝටු කෑලි එකතු වෙලා ගින්දර ඇවිලෙනකොට ඒකට මිනිස්සු කියනලු පතුරු ගින්න නැත්තම් පොඩි පොඩි කෝටු කෑලි පතුරු කෑලි එකතු වෙලා ඇවිලෙන ගින්නක් කියලා. ඇවිලෙන දේ මුල් කරගෙන ඒකට නමක් තිබ්බා. ඊළඟට කියනවා තිනංච පටිච්චග්ගේ ජලති තනකොළ මුල් වෙලා හිටන් ගින්දර හට ගන්නවා. නැත්තම් තනකොළ ටිකක් ඇවිලෙන්න ගන්නවා. මේ ගින්න ගින්නමයි. ඒ වුණාට ඇවිලෙන්නේ තනකොළනේ. ඒකන්ද මිනිස්සුන්ට ඒකට කියනවා තන ගින්න කියලා. තනකොළ ටිකක් ඇවිලෙනවා කියලා අපේ කතා කරන භාෂාවෙන් කිව්වොත්. තන ගින්න කියලා ඒකට කියනවා. ඊළඟට කියනවා ගෝමයන්ච පටිච්ච අග්ගි ජලති. ගොම නිසා ගිනි හට ගන්නවා. මොකද මේ ඉන්දියානුවන් අදටත් ගොම එකතු කරලා එකට තනකොළ කැබලි කැබලි කෑලි වලට කඩලා දා කපලා දාලා මැසින් වලින් අනලා රොටි හදලා ඒවා බිත්තිය අලවල නැත්තම් පොළවේ තියලා වේලනවා. වේලලා මේව අඩි ගණන් උසට ගොඩ ගහ ගන්නවා. අදටත් එහෙමයි. ඊට පස්සේ යාලා එකෙන් ගින්දර මොලවනවා, ලිප මොලවනවා. බුද්ධ කාලෙත් ඒක තිබිලා තියෙනවා. ඉතින් මේ ගොම මුල් වෙලා ගින්දර ඇවිලෙනකොට ඒකට කියනවා නම ගොම ගින්න කියලා. ඊළඟට උන්වහන්සේ වදාලා ඒ වගේම තමයි සංඛාරග්ගිතේව සංකං ගච්ඡති. කියනවා සංඛාර මෙතන සංඛාර කියලා කියන අර පටිසමුපාද සංඛාර නෙමෙයි. මෙතන සංඛාර කියලා කියන්නේ කුණු ගොඩවල්. කුණු ගොඩවල් පුච්චනවා මිනිස්සු. එතකොට ඒකට කියනවා කුණු ගොඩක් කැවිලෙනවා කුණු ගොඩක් ගිනි ගන්නවා කියලා. කුණු ගොඩක් ඇවිලීම නැත්නම් කුණු ගින්න කියලා ඒක හඳුන්වනු ලබනවා. උන්වහන්සේ කිව්වා අන්න ඒ වගේ තමයි මහණෙනි විඥාණය හටගන්න යමක් හේතු වෙනවා නම් යමක් ප්‍රත්‍ය වෙනවා නම් ඒ කාරණාව මුල් කරගෙන ඒ හේතුව මුල් කරගෙන විඥාණයට නමක් තිබ්බා. ඇහැ මුල් වෙලා හටගන්නකොට අපි ඉස්සෙල්ලා කිව්වේ චක්කු විඥාන. අර ගොම ඇවිලෙනකොට ගොම ගෙන්න කිව්වා වගේ. තනකොළ ඇවිලෙනකොට තන ගෙන්න කිව්වා වගේ කන මුල් වෙලා හට ගන්නකොට නම දැම්මා සෝත විඥාණය. ඉතින් අනෙක් විඥාන ටික අපි මුලින් සඳහන් කළානේ. මේ කවුරුත් ඒවා දන්නවා පැහැදිලිව අර්ථ වැටහීමක් තිය කියලා පිළිතුරු දීම් තුලින් සාවධානව ශ්‍රවණය කිරීම තුලින් අපහා සම්බන්ධ වීම තුලින් අපිට යම් පමණකට තේරෙනවා. ඉතින් ඒක නිසා ඒ ටික මම එකක් ගානේ ආයෙ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ අහනවා බෝත මිදන්ති භික්කවේ පස්සතාතේ මහණෙනි මේ පංචස්කන්ධය හටගත් දෙයක් කියලා ඔබ දකිනවද? පංච උපාදානස්කන්ධ කියන හටගත් දෙයක්. ඒක හේතු හේතුන්ගෙන් හටගත් දෙයක්. ඒකන්ද ඒකට නමක් වෙනවා භූත කියලා. භූත කියන්නේ හටගත් දෙය කියලා. ඔකෙන් අපි නැති දේවල් කියනකොට අපි කියන අභූත කියලා. අභූතයෙන් චෝදනා කරන්න එපා මට කියලා. ඒ කියන්නේ හට නොගත් දෙයකින් සිදු නොවූ දෙයකින් මට බනින්න චෝදනා කරන්න එපා කියලා. ඉතින් භූත කියලා කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධ වචනේ හටගත් කියන අර්ථය. හටගත් බැවින් පංච උපාදානස්කන්ධර භූත කියලා කියනවා. උන්වහන්සේ අහනවා මහණෙනි පංච උපාදානස්කන්ධය හටගත් දෙයක් කියා ඔබලා දකිනවාද? භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා ඒවම් බන්තේ ඔව් ස්වාමීනි බලන්න උන්වහන්සේලාගේ දැනුම උන්වහන්සේලා දන්නවා පංච උපාදානස්කන්ධ හේතු හේතුඵල ධහමකින් හටගත්ත දෙයක් කියලා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පංච උපාදානස්කන්ධ කියන වචනේ අන්‍යාගමිකයන් අතර පවා කතා වෙලා තිබුණා එයා දැනගත්තේ නැත්තේ මේක හේතුවකින් හටගන්නවා හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙනවා කියන කාරණාව විතරයි. මේ වචන පහ පිළිබඳ දැනුමක් ඒ අය තුල තිබුණා කියලා සත්‍යකේම අහපු ප්‍රශ්න වලින් බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලගේ ඒ වම්බන්තේ ඔව් ස්වාමීනි කියලා. බලන්න ඒ ශ්‍රාවකින්ගේ දිවෙන අභිමානය. ඔවුන් දන්නවා ප්‍රශ්නේ අහනකොටම පංච උපාදානස්කන්ධ හේතුන්ගෙන් හටගත්ත දෙයක් කියලා. අපේ අයගෙන් ඇහුවොත් එහෙම මේ ප්‍රශ්නේ එයාලා බිත්තියක් අයිනට යනවා නිදාගන්න හාමුදුරුව අහන්න හදන්නේ කියන්න හදන්නේ තේරෙන්නේවත් නැති දෙයක් වෙන්නේ නැති අමාරු දෙයක් වෙන්නේ නැති අභිධර්මය වෙන්නේ නැති කියලා. නමුත් මේ ඊටාම ගැඹුරු දෙයක් නෙවෙයි සරල දෙයක් මේ කියන්නේ. කොච්චර සරලද කියනවනම් මේ කියන්නේ මේ අපේ තුල තියෙන එකක් නේ. නැති දෙයක් ගැන නෙවෙයිනේ. ඉතින් ඒක නිසා පංච උපාදානස්කන්ධ හේතුන්ගෙන් හටගත් දෙයක් කියා දකින්නේද? උන්වහන්සේක ඔව්. ඊට පස්සේ උන්වහන්සේ යන තදාහාර සම්භවಂತಿ භික්කවේ පස්සතාතේ මහණෙනි පංච උපාදානස්කන්ධය ආහාරයෙන් හටගත්තා කියා දකිනවාද කියලා ඇහුවා. මෙතන ආහාර කියන්නේ හේතුන් කියන එකයි. පංච උපාදානස්කන්ධ හේතුන්ගෙන් හටගත්තා කියා දකිනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා හේතුන්ගෙන් හටගත්තා කියා දකිනවාද? උන්වහන්සේලා පිළිතුරු දුන්න ඒවම් බන්තේ "ඔව් ස්වාමීනි, දකින්නවා" කියලා පිළිතුරු දුන්නා. බලන්න රූප කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ පළවෙනි එක. ඊටාම සරලව මේ රූපය ගැන සාරිපුත්ත මහා තෙරුන් වහන්සේ උපමාවක් දක්වා වදාලා මහා හත්ති පදෝපම සූත්‍රේ උන්වහන්සේ කියනවා දැව නිසා මැටි නිසා කොළ අතු නිසා අහස ආවරණය වූ විට එය ගේයයි කියනු ලැබේ කියලා. අපිට තේරෙන විදිහට කියනවා නම් කණු හයක් හිටවලා ඊළඟට මැටිපා කියන ඒවා තබලා වරිච්චි බැඳලා මැටි ගහලා පොල්ලතු හරි මොන හරි බටකොළ හරි කොළතු ටිකක් ඇවිල්ලුවට පස්සේ මේ අහස තිබෙච්ච ඉඩකඩක් ඇහිරෙනවා. ඉඩකඩ තිබිච්ච තැනක් ඇහිරිලා යනවා. දැන් මෙතන අපි කාමරයක් බැන්දොත් එimhe මෙතන ඉඩ කඩ ඇහිරිලා යනවා. අන්නේ අහසේ තියෙන නැත්තම් මේ ඉඩ කඩ තියෙන තැන ඇහිරුවාට පස්සේ ඒකට ගෙය කියලා කියනවා. අහස කියන්නේ අපිට පේන අහසර නෙමෙයි මෙතන. බුද්ධ ශාසනය අහස කියන්නේ ඉර නොගැසිය හැකි තැන. දැන් මට මෙහෙම මෙතන හොම ඉරක් අඳින්න බෑ පෑනක් එහෙම අරගෙන. මොකද ඉර ඇඳෙන්නේ නැහැ එතන. ඒ ඉරක් ගහන්න බැරි තැනක් තියෙනවා නම් එතන තමයි අහස කියන්නේ. අන්න අර එතන ආවරණ වුණාම අහස කියලා කියනවා. ඊළඟට උන්වහන්සේ කියනවා අන්න ඒ වගේ ඇට සැකිල්ල නිසා නහර වැල් නිසා මස් ලේ නිසා මේ අහස ආවරණය වී පවතීද එය රූපයයි කියනු ලැබේ කියලා බලන්න කොච්චර ලස්සන උපමාවක්ද මේක හරියට කටු මැටි ගහලා අදපු ගයක් වගේ කියලා කිව්ව ඇඟට කටු මැටි ගහන කණු හිටවන්න ඕනේනේ ඒ වගේ ඉස්සෙල්ලා මේකට ඇටසැකිල්ලක් තියෙන්න ඕනේ ඊට පස්සේ මේ ඇටකොටු ටික වැටෙනවට කණ්ඩරා කියලා ලේකමන් කරන්නේ නැති හම්පටි වැනි මහා නහර තියෙනවා. මේ කණ්ඩරා කියන මහා නහරවලින් මේක එකට බඳිනවා. ඊට පස්සේ මේකට මස් සාලේප කරනවා මැටි ගහනවා වගේ. මැටි ගහලා ඉවරලා ඉස්සර දෙමැට්ට කියලා එකක් ගහනවා ලස්සන වෙන්න. ඒ වගේ මේක අර ඇතුලේ තියෙන ඔක්කොම කුණු ගොඩවල් ටික වැහිලා යන්න චුට්ටක් දිලිසෙන සිවියකින් වහලා දානවා හැම කියලා. ඊට පස්සේ මේ පොළව ආවරණය වෙලා අහස ආවරණය වෙලා යම් තැනකින් මේක තිබ්බට පස්සේ අන්න ඒ දෙයට තමයි කියන්නේ අපේ රූපය කියලා. ඒතර මේ උපමාවෙන් කියලා දෙන්නේ ඊටාම සරලව කිව්වොත් ඔබේ ශරීරය තමයි රූපය කියන්නේ කියලා තමයි පැහැදිලි කරලා දෙන්නේ. බලන්න මේ රූපය හටගත්තේ ආහාර නිසා. ආහාර කියලා කිව්වේ හේතුව කියන අර්ථයෙන්. හේතුවක් නිසා මේ රූපය හටගත්තේ. මුලින්ම මේ රූපය හටගන්න හේතුවක් වුණා මව්පියන්ගේ එකතු වීම ඔවුන්ගේ ලේ ආදී ඒ ධාතු කොටස් එකට සංසේජනය වුණා මව්පියන්ගේ ඒ ධාතුන් නිසා හටගත්තා. ඊළඟට මවගේ ශරීරෙත් ශරීරය තුල ඉන්න කාලේ මවගේ ශරීරයේ ඕජාවෙන් මේක වැඩුණා. මෙලවට පැමිණියාට පස්සේ ධර්මයේ කියනවා ධර්මයේ කියන වචන ටික සිංහලෙන් කිව්වොත් කියනවා බත් කැවුම් පිට්ටු ආදියෙන් වැඩුණේය කියලා. ඒ කියන්නේ මේ කෑම බීම වලින් වැඩුණා කියන එකට නම් ටිකක් කියලා තියෙන බුදුරජාන් වහන්සේ බත් කැවුම් පිට්ටු ආදීන් වැඩුණා කියලා. ඊට පස්සේ කියන ඇඟ ඉලීමෙන්, සේදීමෙන්, නෑවීමෙන්, පිරිසුදු කිරීමෙන් පවතින්නේය කියලා. බත් විතරක් කෑවට, කැවුම් කොකිස් කෑවට, පාන් පිට විතරක් කිල්ලට හරියන්නේ නැහැ. ඒක තව පවත්වන්න මොකද කරන්න ඕනේ? නාන්න ඕනි, පිරිසුදු කරන්න ඕනි, බෙහෙත් ගන්න ඕනි, කොණ්ඩේ පීරන්න ඕනි. මේවෙන් තමයි මේක පවතින්නේ. අන්න එහෙමයි මේක පවතින හේතුන්ගෙන් මේක හටගත්තේ. ඒ අපිට තේරෙන දැනෙන හේතු ටික. මේක ටිකක් පුළුල්ව විස්තර කරලා ගත්තොත් සතර මහා ධාතු තමයි හේතුව. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ඊළඟට උපාදෙන්න රූපං කියලා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප තියෙනවා 28ක් 28 රූප කියලා ඉතින් මේ රූපය හට අරගෙන තියෙන කොහොමරි ප්‍රධාන වශයෙන් සතර මහා ධාතු මුල් කරගෙන හට අරගෙන තියෙන්නේ. අන්න ඒක තමයි ආහාරයෙන් හටගත්තා කියා දකින්වාද කියලා ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ ඒ රූපය ගැන වේදනාව කියලා කියන්නේ විඳීමට සංවේදී බවටනේ. මේ වේදනාව අපේ කයටත් දැනෙනවා හිතටත් දැනෙනවා. කයට හිතට මිහිරි බවක් දැනෙනවා නම් සැපයක් දැනෙනවා නම් සතුටක් දැනෙනවා නම් සොම්නසක් දැනෙනවා නම් මේ දැනෙන සැපය සතුට සොම්නස මිහිර හඳුන්වනවා නමකින් සුඛා වේදනා සැප වේදනාව කියලා. මේ කයටයි හිතටයි දුකක් දැනෙනවා නම් දොම්නසක් දැනෙනවා නම් අමිහිරි බවක් දැනෙනවා නම් නොසතුටක් දැනෙනවා නම් දුක්ඛා වේදනා ඒක දුක් වේදනාව කියලා හඳුන්වනවා. ඊළඟට හටගන්න වේදනාව නම් මොකද්ද? සැප වේදනා, දුක් වේදනා තුන්වෙනි එක මොන වේදනාවද? උපේක්ෂා වේදනාව. මේ උපේක්ෂා වේදනාව හඳුන්වන්න බුදුරජාණන් වහන්සේ භාවිතා කළ වචනේ මම හරීම ප්‍රිය කරනවා. හරිම ආස කරන වචනයක්. උන්වහන්සේ මේකට භාවිතා කළ pāli වචනේ අදුක්ක මසුක වේදනා කියලා. අදුක්ඛ කියන්නේ දුකකුත් නැති මසුක සැපකුත් නැති වේදනාව. බහන කොච්චර ලස්සනද කියලා. දුකකුත් නැති සැපකුත් නැති මිහිරිත් නැති අමිහිරිත් නැති වේදනාවක් ලෝකේ තියෙනවා. ඒ වේදනාවට තමයි කියන්නේ අදුක්කම සුඛ වේදනා කියලා. දැන් මේ පිරිසුදු පොළව දිහා අපි බලනවා. මේක බලනකොට අපිට ගොඩාක් ආසාවක් ඇති වෙන්නේ නැහැ. මේක කැතයිනේ අපිරිසුදු වෙන්නේ කියලා දුකක් ඇති වෙන්නේත් නැහැ. නමුත් විඳීමක් ඇති වෙනවා. ඒ විඳීම තුල ඔබට සැපයකුත් නැහැ. ඒක තුල ඔබට දුකකුත් නැහැ. ඒත් විඳිනවා. ඒක තමයි උපේක්ෂා වේදනාව. ඉතින් මේ වේදනාව හටගන්නෙත් හේතුවක් නිසා හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශය ස්පර්ශය කියන මේ වචනේ සාමාන්‍ය තේරුම ගෑවෙනවා, හැපෙනවා, ගැටෙනවා කියන එක. නමුත් මෙතන මේ ස්පර්ශය කියන්නේ මේ කයේ මොකක් හරි ඇතිල්ලෙනවා කියන එක නෙමෙයි. මෙතන ස්පර්ශය කියන්නේ තින්නම් සංගති sannipāto samavāyo passo. කරුණු තුනක එකතු වීම, රැස්වීම, සමාගම ස්පර්ශයයි කියලා. කෙටියෙන්ම කියනවා කාරණා තුනක් එකතු වීම ස්පර්ශය කියන්නේ. ඒක ඔබට ඊටාම සරලව මතක තියාගන්න පුළුවන්. ධර්ම දේශනා මුලට පොඩ්ඩක් හිත යොමු කළාම බලන්න අපි කිව්වා විඥානය ගැන කෙනට ඇහි විඥානය ගැන ඇසත් රූපයත් නිසා චක්කු විඥානය උපදී දැන් බලන්න කාරණා තුනයි මේ වාක්‍ය කෙලිවෙනකොට ඇස රූපය චක්කු විඥානය මේ කාරණා තුන එකට එකතු වෙලා ඒ කාරණා තුනට කියනවා නමක් ඇසේ ස්පර්ශය කියලා. ඇසයි රූපයයි සිතයි එකතු වීම ඇසේ ස්පර්ශය. තව සරලවම කියනවා නම් මේ ඇසේ ස්පර්ශය කියන්නේ නැත්නම් ඇසයි රූපයයි සිතයි එකතු වෙනවා කියන්නේ ඇහෙන් රූපයක් බලන එකමයි. ඇහෙන් රූප බැලීමට තමයි ඇසේ ස්පර්ශය කියන්නේ. ඒක තමයි ටිකක් ගැඹුරෙන් විස්තර කළේ ඇසයි රූපයයි සිතයි එකතු වීම කියලා. ඒක ඇසේ ස්පර්ශය. කනින් ශබ්දයක් ඇසීම කනේ ස්පර්ශය. කනින් ශබ්දයක් අහනකොට කරුණු තුනක් එකතු වෙනවා. කනයි, ශබ්දයයි, සිතයි. ওই කරුණු තුන එකතු වෙලා තමයි ශබ්දය අහන්නේ. ඒ කරුණු තුන එකතු වීම කනේ ස්පර්ශය. අන්න කනේ වේදනාව හටගන්නේ කනෙන් ශබ්ද අහනකොට මිහිරි දෙයක් අහනකොට සැප වේදනාවක් ඇති වෙනවනේ. අමිහිරි දෙයක් අහනකොට කවුරු හරි බන්නකොට එහෙම දුක් වේදනාවක් ඇති වෙනවනේ. හැමදාම කතා කරනවා ඔය අම්මා කෑ ගහන ඒවා කියන ඒවා අහනකොට එහෙම ගෙදරයි කියන ඒවා ළමයි කියන ඒවා අහනකොට දුකක් සැපක් විශේෂයක් නැහැ. හැමදාම අහලා අහලා අහලා පුරුදුයි. ඉතින් මෙතකොට හැටෙන්නේ අපිට උපේක්ෂා වේදනාව. අන්න ඒක නිසා මේ කනේ ස්පර්ශයෙන් ඒ උපේක්ෂා වේදනාව හටගන්නේ. කනයි, ශබ්දයයි, සිතයි එකතු වීම කියන කාරණාව මුල් වෙලා. දිවෙන් රස දැනගන්නකොට කරුණු තුනක් එකතු වෙනවා. දිව, රසය, සිත. මේ කරුණු තුනේ එකතු වීම දිවේ ස්පර්ශය නම් වෙනවා. ඔන්න දිවේ ස්පර්ශයෙන් තමයි අපිට දිව සම්බන්ධ වේදනා ඇති වෙන්නේ. රසවත් ආහාර ගන්නකොට සැප වේදනා. අමිහිරියේවා තිත්තේව ඇඹුල්ලේවා කටුක ආහාර ගන්නකොට දුක් වේදනාව. සාමාන්‍ය හැමදාම කන දේවල් කනකොට ඔහේ විශේෂත්වයක් නැහැ. එතකොට හටගන්නේ උපේක්ෂා වේදනාව. සැපක් දුකක් මොකවත් නැහැ ඔහේ කණ්ඩෝනි හන්දා කනවා. බඩගිනි හන්දා කනවා වගේ. එතකොට උපේක්ෂා වේදනාව හිත තුළ හටගන්නේ. ඊළඟට කයෙන් පහසක් ලබනකොට කරුණු තුනක් එකතු වෙනවා. කයයි පහසයි විඥානයයි. ඒ කරුණු තුන එකතු වීම කයේ ස්පර්ශය. කය සම්බන්ධ වේදනා හටගන්නේ ඒ ස්පර්ශය නිසා. මනසෙන් සිතුවිලි හිතනකොට කරුණු තුනක් එකතු වෙනවා. මනසයි සිතුවිලි මනෝවිඥානයයි. මේ කාරණා තුන එකතු වීම මනසේ ස්පර්ශය නම් වෙනවා. මනස සම්බන්ධ හැම වේදනාවක්ම හටගන්නේ මනසේ ස්පර්ශය මුල් කරගෙන. ඉතින් එහෙනම් වේදනාව හටගන්න හේතුව ස්පර්ශය. පංච උපාදානස්කන්ධ දෙවෙනි එක වේදනාව විඳීම ඒක හටගන්න හේතුව ස්පර්ශය. ඊළඟට පංච උපාදානස්කන්ධ තුන්වෙනි එක සංඥාව. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා පළවෙනි එක ඇහෙන් රූප හඳුනා ගන්නවා. රූප සංඥා කියලා කියනවා. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. ශබ්ද සංඥා කියලා කියනවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. ගන්ධ සංඥා. දිවෙන් රස හඳුන ගන්නවා. රස සංඥා. කයින් පහස හඳුන ගන්නවා. පොට්ටබ්බ සංඥා. මනසින් සිතුවිලි හඳුන ගන්නවා. ධම්ම සංඥා. හඳුනා ගැනීමට තමයි සංඥාව සංඥාව කියලා කියන්නේ. හැබැයි අපි හඳුනාගන්නේ ලෝකේ තියෙන යථාර්ථය නෙමෙයි. යථාර්ථය කියන්නේ අනිත්‍යයි හැම දෙයක්ම. හැම දෙයක්ම දුකයි. හැම දෙයක්ම අනාත්මයි. මේ පේන්න තියෙන දේවල් අසුබයි. බලන්න ලස්සන කෙනෙක්ව දැකපු මොහොතක අපිට තේරුණාද අනිත්‍යයි දුකයි මං කැමති විදිහට පවත්වන්න බැරි අනාත්ම දෙයක් මේ අනාත්ම වස්තුවක් මේ. මේක හරියට මේ මල්ලකට දාලා තියෙන ඉටි කවරයකට දාලා තියෙන අසූචි මල මුත්‍ර ගොඩක් වගේනේ. හැමෙන් වැහිලා තිබ්බට ඇතුලේ සම්පූර්ණයෙන් අපිරිසුදු ටිකක්නේ තියෙන්නේ. අසුබයි කියලා වැටහුණාද? නෑ. අපිට වැටහුනේ කොහොමද? නිට්ටයයි කියලා. වචනෙන් හිතුවේ නෑ නිට්ටයයි කියලා. ඒකට වැටහුනේ එහෙමයි. දුකයි කියලා වැටහුන්නේ සැපයි කියලා වැටහුනේ. මේක අනාත්මයි Taman කැදට පවත්වන්න බෑ කියලා හිතුන්නේ හිතුනේ ආත්මයි කියලාමයි මේක මට අයිති දෙයක් මම මේක ලං කරගන්න ඕනි මං යාට කැමැති මම මේකට ප්‍රිය කරනවා එහෙම කියලා ආත්ම වශයෙන් ගත්තේ මේ එකම අසූචි ගොඩක් වගේ මේ අනිත් පැත්ත ගැහුවනම් ශරීරේ මහ පොළු තබාගෙන බල්ලන් කපුටන් නෙලවිය යුතුයි කියලා ගාථාවක තියෙනවා. එච්චර කුණු ගොඩක්, ජරා ගොඩක්. බඩවැල් ඇදගෙන යන්න ඇඟේ කෑලි ඇදගෙන යන්න එනවා බල්ලෝ කපුටෝ කබරගොයි. එච්චර කැත ගොඩක්. ඊට මේක සිවියකින් වහලා තියෙනවා ටිකක් දිලිසෙන. ඒක ඒ වුණාට අපි ඒක දැක්කේ නෑ. හඳුනගත්තේ නෑ ඒක. දැක්කේ බොහෝම ලස්සන ප්‍රියමනාප සුබ වූ දෙයක් කියලා. බලන්න සංඥාව විසින් අපේව සම්පූර්ණයෙන්ම මුලා කළා. යථාර්ථය අපිට හඳුනගන්න ඉඩ දීලා නැහැ. සම්පූර්ණයෙන්ම කන පිට අනිත් පැත්ත තමයි අපිට මේකෙන් පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ සංඥාව කිව්වා මරේචකෝ පමා සංඥා. මේක මිරිඟුවක් වගේ කියලා. බලන්න මිරිඟු ඈත පේනවා. වැවක් පිරීලා තියෙනවා වගේ, රැල්ල ගහනවා වගේ හරිම ලස්සනයි. ඒ වුණාට ඇත්තටම ගිහින් බැලුවොත් එහෙම මේකෙන් නාන්න බෑ. ඒකෙන් මොනවත් වැඩක් පොලක් කරගන්න බෑ, වලන් මුට්ටි හට්ටි පුරව ගන්න බෑ. මේ ඇත්තටම නැති දෙයක් වතුර කියලා දෙයක් පේනවා විතරයි නෑ ඇත්තටම ළඟට ගියාම. ඒ වගේ තමයි අපි හඳුනගන්නේ නැති නিত্য බවක්. නැති සැප බවක්. නැති ආත්ම බවක්. නැති සුබ බවක්, ලස්සන බවක් හඳුනගන්නේ. ඇත්තටම බලනකොට යථාර්ථය බලනකොට ඒක නෑ. ඉතින් මේ වැරදි හඳුනා ගැනීමක් තියෙන්නේ. මේකට කිව්ව නමක් සූත්‍රවල සංඥා විපල්ලාසය කියලා. සංඥා විපල්ලාසය කියන්නේ වරදවා ගත්තා වූ හඳුනා ගැනීම වැරදියට හඳුනා ගන්නවා. අපි හඳුනාගත් එහෙම තමයි. ඔය සීවලී කුමාරයා ඉපදිච්ච වෙලාවේ එයාගේ අම්මට හරිම සතුටුයි. මොකද එයා කර්ම විපාකයක් අන්ද මව්කුසේ හිටියා අවුරුදු 7කුයි මාස 7කුයි දවස් 7ක්. මහා ධනවත් පිරිසක්. ඉතින් කුමාරය ඉපදිච්ච වෙලාවේ දවස් 7ක් දන් දුන්නා භික්ෂූන් වහන්සේලාට. හත්වෙනි දවසේ දන් දීලා මේ අම්මා සුප්පාවාසා නම අම්මා කිව්වා පුතේ බුදුරජාණන් වහන්සේටයි රහතන් වහන්සේලාටයි වන්දනා කරලා එන්නකෝ කියලා. මේ පුතා අවුරුදු 7ක් වෙනවනේ. එනට අවුරුදු 7ේදී රහත් වුණාත්නේ. ඉපදිච්ච දවස්වලම රහත් වුණ දවස් කීපයක් යනකොට. එච්චර පින්වන්තයි. ඉතින් මේ පුතා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ කියන්නේ හොඳට ප්‍රඥාව තියෙන දැනුමක් තේරුමක් තියෙන කෙනෙක්. ඊළඟට වැන්දේ සාරිපුත්ත තෙරුන් වහන්සේට. උන්වහන්සේව පුතේ කොහොමද ඔයාගේ සැප සනීප එහෙම කියලා වැන්දට පස්සේ වැන්දර නැකින්නකොට. මේ ළමයා කියන අනේ ස්වාමීනි මොන සැපද්ද කියලා ඇහුවා. උන්වහන්සේ නෑයි එහෙම කියන්නේ. මොන සැපද්ද කියලා කියන්නේ. මේ ඉපදිච්ච ගමන් දුකක් විඳලා මුකුත් නෑනේ. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. කිව්වා අනේ ස්වාමීනි අවුරුදු 7කෝයි මාස 7කෝයි දවස් 7ක් හිටියේ ලෝකාන්තරික නිරයනේ කියලා කිව්වා. හැබැයි සිහියෙන් මව් කුසේ ඉඳලා තියෙන හොඳට මතකයි විඳපු දුක ලෝකාන්තරික නිරය කිව්වා. ලෝකාන්තරික නිරය කියලා අපායක් තියෙනවා. ඒක තද අන්ධකාරයෙන් යුක්තයි. ඉවසන්න බැරි තරම් අසූචි මලමුත්‍රවල ගඳක් ඒ නිරේ තුල තියෙනවා. දරන්න බැරි උෂ්ණත්වයක් තියෙනවා. මේ මව් කුස මේ පොඩි දරුවට වැටහුනේ ලෝකාන්තරික නිරෙක් වගේ. අනේ නිරේ ඉඳලා ආපු මට ස්වාමීනි මොන සැපක්ද කියලා ඇහුවා. මේ වෙලාවේ අම්මට පුදුම සතුටක්. බලන්න මේ ළමයා මහා යථාර්ථයක් ගැන මහා ගැඹුරක් ගැන ධර්ම සේනාධිපති තුමන් එක්ක සාකච්ඡා කරනවා. අම්මගේ හිත තුල ධර්මයේ වැඩුන්නේ අම්මා හිතනවා අනේ මගේ පුතා කොච්චර හොඳයිද? එයා ධර්ම සේනාධිපතිතුමාගෙනුත් ප්‍රශ්න අහනවා නේද? සාරිපුත්ත තෙරුන් වහන්සේටත් කියලා දෙනවා වගේ උගන්වනවා වගේ පිළිතුරු දෙනවා නේද කියලා හරීම ආසාවෙන් බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්කා පුදුම ආසාවකින් පුදුම කෙලෙස් ගොඩකින් පුදුම ආදරයකින් සෙනෙහසකින් අම්මා බලන් ඉන්නේ කියලා. උන්වහන්සේ හැරුණා සුප්පාවාසා දිහාවට. ඇහුවා සුප්පාවාසා මේ වගේ තව දරුවෙක් ලබන්න ඔබ කැමතිද? ඒ කියන්නේ මේ සීවිලි කුමාරගේ ප්‍රශ්න අහන ළමෙක් විතරක්ම නෙමෙයි. එයා වගේම අවුරුදු 7ක් හිටපු මාස 7ක් දවස් 7ක් මව් කුස තුල ඉඳලා දුක් විඳලා දුක් විඳලා ළමෙක් බිහි කරන්න කැමතිද කියලා ඇහුවා තවත්. අර අම්මා ඔය කාලේ අඬ අඬා හිටියේ බුදුගුණ දහම්ගුණ සංඝගුණ සිහි කර කර මේ බොහොම අමාරුවෙන් මෙයාට අමතකුණා ඒ ටික. අමතක වෙලා කිව්වා අනේ බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක් නෙමෙයි මේ වගේ තව දරුවෝ හත් දෙනෙක් වුණත් ලබන්න මං කැමතියි කියලා කිව්වා. අර ළමයා කතා කරන ඇහිලා මේ පොඩි දෙයට වුණා හත් දෙනෙක් වුණත් ලබන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ වදාලා අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුකස්ස රූපේන පමත්ත මතිවත්තතේ උන්වහන්සේ කියනවා අසාතං සාත රූපේන අමිහිරි දේවල් මිහිරි කියලා වැටහෙනවා. බන කොච්චර දුකක් දෙන්නේ කොච්චර අමිහිරිද? ඒ වුණාට මිහිරි දෙයක් හැටියට ඒක වැටහෙනවා. පිය රූපේන අප්පියං අප්‍රිය වූ දෙයක් ප්‍රිය වූ දෙයක් හැටියට වැටහෙනවා. දුක්ඛං සුකස්ස රූපේන මේක මහා දුකක් ඒ වුණාට මේ දුක මහා සැපයක් විදිහට වැටහෙනවා. කාටද පමත්ත මතිවත්තති ප්‍රමාද වෙච්ච මුලා වෙච්ච කෙනාටයි කියලා ප්‍රකාශ කළා. සිහියෙන් තොරව ඉන්නකොට අමිහිරි දේවල් මිහිරි කියලා හිතෙනවා. ඒ වගේම අප්‍රිය දේවල් ප්‍රියයි කියලා හිතෙනවා. දුක් දේවල් සැපයි කියලා හිතෙනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අද අපිට කිව්වා නම් එහෙම ওই ටික අනේ ඒ වුණාට බුදුරජාණන් වහන්සේ එහෙම කියලා පුළුවන්ද? බලන්නකො මෙයා කතා කරන්න හැටි කියලා ආපහු කැරකිලා සංසාරේ යන්න ලැහැත් වෙනවා දැන් ඉන්න අම්මලා මේ අම්මා හැම නෑ අනේ බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක්වත් එපා කියලා කිව්වා තවනක්. අවබෝධ කරගත්තා. බලන්න ශාසනයටත් දරුවා පූජා කළානේ අන්තිමට. රහත් වුණානේ දරුවත්. බලන්න අවබෝධය කරා ගිය හැටි. අර හඳුනා ගැනීමේ ස්වභාවය එක තමයි යථාර්ථය නෙමෙයි හඳුන්වලා දෙන්නේ. නැති දෙයක් දෙන්නේ. නමුත් ධර්මය ඇති කෙනාට පුළුවන් මේක යථාර්ථයක් බවට පත් කරගන්න. එය හඳුනාගත්තොත් යථාර්ථය තේරුම් ගත්තොත් අපිට මේ සංඥාවෙනුත් හඳුනා ගැනීමුත් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් සංඥාව හටගන්න හේතුවත් ස්පර්ශය ඊළඟ වචනේ සංඛාර පංච උපාදානස්කන්ධ ඊළඟ වචනේ සංඛාර කියලා කිව්වේ සිතුවිලි වලට සංඛාර හයයි රූප සංචේතනා කියලා රූප ගැන පහළ වෙන සිතුවිලි සද්ද සංචේතනා කියලා ශබ්දය ගැන පහළ වෙන සිතුවිලි ගන්ධ සංචේතනා කියලා ගඳ සුවඳ ගැන පහළ වෙන සිතුවිලි. රස සංචේතනා කියලා රසය ගැන පහළ වෙන සිතුවිලි. පොට්ටබ්බ සංචේතනා කියලා සිතුවිලි ගැන පහළ වෙන සිතුවිලි නෑ පහස ගැන පහළ වෙන සිතුවිලි ධම්ම සංචේතනා කියලා සිතුවිලි ගැන පහළ වෙන සිතුවිලි මේ ටික හටගන්නේ ස්පර්ශය නිසා සිතුවිලි හටගන්නේ ස්පර්ශය අනිත්‍ය නිසා සිතුවිලිත් අනිත්‍යයි විඥාණය කියන්නේ අර අපි ඉස්සෙල්ලා කියපු චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන හයටම විඥාන උපාදානස්කන්ධ කියන්නේ. ඉතින් මේවා ආහාරයෙන් හේතුන්ගෙන් හටගන්නවා කියා දකිනවාද? ඔව් ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. අහනවා තදාහාර නිරෝධා යම් භූතං තන් නිරෝධ ධම්මන්ති භික්කවේ පස්සතාති මහණෙනි ඒ ආහාරයෙන් හටගත්ත දේ හේතුවෙන් හටගත්ත දේ මේ පංච උපාදානස්කන්ධය ඒ හේතු නිරුද්ධ වීමෙන් නැතිවීමෙන් නිරුද්ධ වෙනවා නැති වෙනවා කියා ඔබලා දකින්වාද කියලා ප්‍රශ්න කළා. උන්වහන්සේලා උත්තර දුන්නා ඔව් කියලා. හේතු නැති වෙනකොට හේතුන්ගෙන් හටගත්ත පංච උපාදානස්කන්ධය නැති වෙලා යනවා. මේකට ප්‍රධානම හේතුවක් තමයි තණ්හාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය හටගන්න. අපේ හිත දියුණු කරලා පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා අපි තණ්හාව නැති කළා නම් ප්‍රහීන කළා නම් අපි පංච උපාදානස්කන්ධ දුකෙන් සදහටම නිදහස් වෙනවා. ඒකට අපිට කරන්න තියෙන එකම වැඩපිළිවෙලත් මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වැඩිමයි. ඉතින් මේ සූත්‍රයේ බොහෝම දිග දේශනාවක් මම මෙච්චරයි අද පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තව දුරටත් පටිච්ච සමුප්පාදය පිළිබඳ දීර්ඝ දේශනාවක් හේතුඵල දහම් පිළිබඳ මෙහි සඳහන් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ ඔබ ශ්‍රවණය කරපු මේ උදාාර සද්ධර්ම දේශනාව ගැන හිතලා සතුටටපත් වෙන්න ඔබ විතරක් නෙවෙයි මුලින් සඳහන් කළා වගේ ලෝවේ අග්‍ර ධර්ම දාණය සිදු කර ගනිමින් දෙය හැකි උසස්ම දෙය ලෝකෙටම පූජා කරමින් ඔබ මේ මහානීය පින් බලයක් රැස් කරගත්තේ මේ පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් දිව්‍ය අසෛසරු වඩා වර්ධනය වේවා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය අද දායකත්වයේ දරන සදැහැතියන් හැමදිනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැමදිනාටමත් ලබා දෙත්වා දෙවියෝ අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දායකත්වයේ දරන්නේ හෙයියන් තුඩුව උදාර හාඩ්වයාර්හි සහ සිංහ සාජය ජ්‍යොතිෂ කාර්යාලය අධිපති කේ.ඩී. ලක්ෂ්මන් රෝහිත ජයසිංහ මහත්මයා නන්දනී පුෂ්පකාන්ති මහත්මිය චන්ද්‍රා පත්මිනී මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසිනුයි අද දායකත්වයේ දරනු ලබන්නේ. ඉතින් ඒ හැම දිනාම නමින් පරලෝ සැපත් ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ තමයි කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ සේවය කර විස්්‍රාම ගිය වයියේ ජයසේන පියාණන් පරලෝ සැපත් වේ අද දිනට වසර 3ක් පරිපූර්ණ වෙනවා. එතුමාණන්ට ආදර ගෞරවයෙන් පින් දෙනවා. ඒ වගේම මෑණියන් වන එච් එච්ජින් දිසානායක දිසානායක නැන්දනියට ඒ දිසානායක මහත්මියට ජේ ජේන්නෝනා නැන්දනියට කේඩී ජයසිංහ පියතුමාට ඇතුළු අනෙකුත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරනු ලබනවා. උදෑසන සූත්‍ර සජ්ජායනාවේ දායකත්වයේ දරූ පින්වත් පිරිස පින් අනුමෝදන් කරනවා පරලෝ සැපත් ආර්.ඩී. කටුගම්පොළ පියාණන්ට පී.ඒ. වීරක්කොඩි මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරනවා. ඔබ හැම දෙනාම නමින් පරලෝ සැපත් ඥාතීන් පින් ලබාගත හැකි තැනක සිටී නම් ඔවුන්ට මේ පින ඇසේවා දැනේවා පෙනේවා සාදු සාදු කියා අනුමෝදන් වේවා ඔවුන්ගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා සැප බහුල වේවා මුළු සසර ගමනම සුවපත් වේවා අපගේ ඥාතීන් ලෝකෝත්තර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා සෙත් පින් අනුමෝදන් කරමු ඒ වගේම අද සෙත් ප්‍රාර්ථනා කරනව අසනීපව සිටින දඹදිව වන්දනා චාරිකාවේ ගිය කටුබැද්දේ අමරාජයසූරිය මෑණියන්ට එතුමිය මේ ගුණ බලයෙන් එතුමියත් ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන් වන එච්.ඩී. ලීලාවතී මහත්මියත් මේ දෙදෙනාම මෙපින් බලයෙන් නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ වගේම ඒ අයට ගන්න බෙහෙත්තේ දිව්‍ය ඖෂධ වැනි වේවා ලබන අපෝපකාර දිව්‍ය අපෝපකාරම වේවා රත්නත්‍රාණුභව බලයෙන් වහවහ නිරෝගී වේවා කියලා සාදු කියලා සෙත්පතමු ඒ වගේම අද උපන් දිනය සමරන සම්පත් මාවත ගොඩිගමුව මහරගම ලිපිනේ පදිංචි KS ජේ කටුගම්පොළ මෙනවියට තෙරුවන් ගුණානුභාව බලයෙන් දීර්ඝායුෂ නිරෝගී සුව සම්පන්න වාසනාවන්ත උපන්දිනයක් වෙම වේවා කියලා සාදු කියලා සෙත්පතමු. ඉතින් දායකත්වයේ දරන ඒ හෙයියන් තුඩුව උදාර හාඩ්වෙයාර් අධිපතිතුමන් කේඩී ලක්ෂ්මන් රෝහිත ජයසිංහ මහත්මයා නන්දනී පුෂ්පකාන්ති මහත්මිය චන්ද්‍රාපත්මිනී මහත්මිය ඇතුළු පවුලේ හැම ඒ වගේම KSG කටුගම්පොළ මෙනවිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාම සියලු දෙනාමද අනික් උදව් උපකාර කළ හැමද දායකත් සහභාගී වූ හැමටද බෞද්ධ නාලිකාව ඔස්සේ සවන් දෙන ලෝකවාසී සකල බෞද්ධයන්ටද මේ කුසල බලය ඒකාන්ත කොට මෙලොව යහපත පිණිස වේවා.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 වේවා සුවපත් වේවා